සියලුම අය මැරෙන මොහොතේ අපි මේ ලෝක සම්මතයේ මැරෙනවා කියන මොහොතේ චුත වෙන්නේ නැහැ. ඔක හරි ගැඹුරු තැන. සියල්ලෝම මැරෙනකොට චුත වෙන අය නෙමෙයි. කතාන්තේ වික්කවේ මරණ. මානේ මරණය කියන්නේ කුමක්ද කියලා ඔය විග්‍රහ වෙන්නකොට. යා චුති. යම් චුතියක් ඇද්ද? චවනතා. චිතවන බවක් ඇද්ද? දැන් ඔතින් එකින් එකට යනවා. චුති, චවනතා, බේදෝ, අන්තරදානා මච්චු මරණ ඒ වගේම මේ මච්චු මරණ ඒ වගේම කණ්ඩානම් බෙහෙදෝ ඔයතර ওই විදිහට එකින් එක හතක් අටක් පෙන්ලා තියෙනවා මරණය පිළිබඳ. අයං උච්චදි වික්‍රේ මරණං කියලා. එහෙනම් මෙතනින් මේ චුති කියන ඒවා ලැබෙන්නේ එක අවස්ථාවක පමණයි. අනික් ඔක්කොම චුත වෙන අවස්ථාවට අමතර ඒවා. හැබැයි මේ සියල්ලෙන්ම ලෝක සම්මත මරණයක් පෙන්නනවා. ලෝක සම්මත මරණේ සියල්ලම ඒකාකාර නොවන බව පෙන්වන්නේ මේ අටාකාරයකින් චුති චවනතා බේදෝ අන්තරදාන මජ්ජු මරණ ඒ වගේම මේ ආදි වශයෙන් එකින් එක පෙන්ලා තියෙන්නේ. දැන් මෙතෙන්දී මොකද මේක අපි එකින් එකට එක එක අදහස් තියෙනවා. දහම් අර්ථ. ඒ දහම් අර්ථය එකින් එකට වෙනිනම තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඔක පටලවා ගන්න වෙනවා. අන්න ඒ නිසා මරණ හතර ආකාරයක මරණ ඇති වෙනවා. පුද්ගලිකුට. ආයුක්ක මරණයක් ඇති වෙනවා. කර්මක්ක මරණයක් ඇති වෙනවා. උභයංග මරණයක් ඇති වෙනවා. උපච්ඡේදක මරණ ඇති වෙනවා. හතර ආකාරයෙන්. මේකෙන් යම්කිසි බුද්ධිලේකේ කර්මයේ ඡේවිලා වර්ණයපත් වුණොත් එයා චිර වේලා ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ. හතරට හේතු තියෙනවා නම්. ඔව්. උභයංග මරණයක් ලැබිච්ච වෙලාවට කර්ම ආවිෂ කර්මයේ දෙකම ඡේවිච්ච වෙලාවටත් කර්මයේ ඡේවිච්ච නිසා චුටි ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ ඉතින්දී. අන්න ඒ දෙන්නට පමණක් මරණාසන්න මොහොතේදී චුත වෙලා නැවත ප්‍රතිසන්දියක් හම්බ වෙනවා. යම් කෙනෙකුගේ ආයුෂ ක්ෂය වුණා. කර්මයේ ක්ෂය වෙලා නැත්නම් ඔහුට චවනතා වේදෝ අන්තරදානං මච්චු මරණං ওই જાති එකක් සිද්ධ වෙනවා මිස. ඒකෙන් සුතියක් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ මොකද කර්මයේ ඡේවිලා නැති නිසා. කොතන හරි කර්මයේ ඡේවිනවා තියෙන්නේ දෙකයි. උභයක්ඛ මරණ වලටයි කර්මක්ඛ මරණ වලටයි. කර්මයේ ඡේවුනොත් තමයි නැවත වාරයක් ප්‍රතිසන්දියකට හේතු අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් එදාකල් බුද්ධිලයා මොකද කරන්නේ? උප්පත්තියේදී හටගන්න සංජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති බික්කවේ ජාතිය ලෝක සම්මතේ ජාතියක් හැදෙන හැටි පෙන්නනවා මෙලොවදී කෙනෙක් බිහි වෙනා දැක්කහම අන්න උපන්නා කියනවා අන්න මලා කියනවා මේ ලෝකේ පේන දේක එක මැරෙනවා පේනවා උපදී එකක් පේනවා ඔය අතර කාටවත් පේන්නේ හැඟවිච්ච හරිය මෙන්න මේ හැඟවිච්ච හරිය තුල තියෙන සිද්ධාන්තයේ අනාවරණ ඥානයේදී බුදුරජාණන් වහන්සේට හොඳට පැහැදිලිව පේනවා එහෙනම් ඔන්න ඔය සිද්ධියේ මිනිහාර පේන කාරණා දෙක ලෝක සම්මතයි. ඔන්න මැරුණා ඔන්න උපන්නා. ලෝකයා දකින්නේ උච්චරයි. ඔය අතර සිද්ධ වෙන සිද්ධාන්තයේ තමයි ඔය උප්පත්තියටයි මරණයටයි දෙකට සම්බන්ධ වෙන කොටස් ටික තමයි බුදුරන් වහන්සේ එකින් එකට වෙන් කරලා පින්නේ මෙන්න මේ කෑල්ල මරණයට